නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මීට කලින් වැඩසටහන වෙනකොට වැඩසටහන් 18ක් පුරාවට විමානවත්ව දිව්‍යංගේ කතාව ඒ වගේම පින් සහ පිනේ විපාක ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී ලංකාවට වැඩම කළා හාහා පුරා කියලා ලක්වැසියන්ට දේශනා කළ විමානවත්තු පේතවත්තු සම්පූර්ණයෙන්ම ඒ ත්‍රිපිටකාගත දහම් පරියාය මේ වෙනකොට අපි ඉගෙන ගත්තා. එතකොට තවත් මෙච්චරත් බනහලා කෙනෙකුට තවත් මේවා මොනවද මොනවද කියලා හිතෙනවා නම් ඒ අයට තව තවත් කරුණු දැන ගැනීම පිණිස තව ඉදිරියට දහම් කරුණු කිහිපයක් ඔබට කියලා දෙන්න කල්පනා කළා. දිවසින්දුට දෙව්ලොව සැප ඒ උතුම් දහම් වැඩසටහන අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් විකාශනය කරවලා ඒ සඳහා ධර්මදාන දායකත්වයේ සලසන්නේ ගිරාඳුරු කෝට්ටේ වටරවුම් පාර අංක 6 නිවසේ පදිංචි පින්වත් ආර්.එම්. ඥානවතී මහත්මිය විසින්. ඉතින් තමන්ගේ ස්වාමියා 2006 7 1 වෙනි දින ත්‍රස්ත ප්‍රහාරයෙන් යුද හමුදාවේ සේවයේදී සිටිද්දී මිය පරලෝ ගිහිල්ලා තිබෙනවා. එතුමාට පින් අනුමෝදන් කරන්නටත් දරුවන්ට සිත් පිණිසත් සියලු දෙනාට යහපත පිණිසත් තමයි අද දවසේ ධර්ම දානය සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වතුනි දිවසින් දුටු දෙව්ලොව සැප බුදුරජාණන් වහන්සේ ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ ඒ වගේම නාරද මහරහතන් වහන්සේ වංගීත මහරහතන් වහන්සේ ගෞම්පති මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා දිවසින් දැකලා වදාරපු දේශනා අපි ඉගෙන ගත්තා. අද අපි මම කල්පනා කළා කියලා දෙන්න කියලා රහතන් වහන්සේලා දිවසින් දකින දේවල් ආපස්සට දෙව්ලොව සහ පිනේ විපාක එතකොට මේ පිළිබඳව රහතන් වහන්සේලා 19කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත කතා තියෙනවා පින්වතුනි අපදාන පාළිය කියලා කුද්දක නිකායේ දහම් පරයයක්. ඉතින් ඒ දහම් පරයය පුරාවට අපි පෙළ වශයෙන්ුත් අටුවා වශයෙන්ුත් අපි කියවලා ඒ කරුණු අධ්‍යයනය කළා. එතකොට පින්වතුනි තේරෙනවා මෙහෙම කාරණාවක්. ඒ තමයි සියලුම රහතන් වහන්සේලා සියලුම රහතන් වහන්සේලා ජීවිතයට ආපස්සට බලනකොට නිර්වාණය පිළිබඳව තමන් කරපු පින ස්ථාන 6ක කළා තියෙන්නේ. ස්ථාන 6ක තමයි පින් කළා තියෙන්නේ. ඒ එකක් තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයි තමයි පින් කළා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මුඛව හෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් එක්කෝ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් ඒ වාගේ ස්ථානයක කරපු පින බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ විශේෂයි කරපු පින් තමයි නිවනට උපකාරී වෙලා තියෙන්නේ. ආය උපකාරී වෙලා තියෙන රහතන් වහන්සේලාගේ පින් ධර්මය අහලා බුදුරජාණන් වහන්සේගෙන් හෝ රහතන් වහන්සේලාගේ ධර්මය අහලා පැහැදිච්ච පින උපකාරී වෙලා තියෙනවා. ඊළඟට උපකාරී වෙලා තියෙනවා ආර්ය සංඝයාට රහතන් වහන්සේලාට දම් බෙදීම. ඊළඟට රහතන් වහන්සේලාට කරපු උපස්ථාන ඒ සංඝයා විශේෂ කරපු පින් උපකාරී වෙලා තිනවා නිවනට. දැන් මේ කියන්නේ රහතන් වහන්සේලාගේ ජීවිත කතා දහස් ගාණක සංක්ෂිප්ත මේ කියන්නේ. ඊළඟට උපකාරී වෙලා තිනවා පසේ බුදුරජාණන් වහන්සේලා ළඟ කරපු පින්. ඊළඟට උපකාරී වෙලා තියෙනවා ස්තූප වන්දනා. චෛත්‍ය වන්දනා සහ ඒ චෛත්‍යීන් වහන්සේලාට කරපු සත්කාර සම්මානවල පින. ඊළඟට උපකාරී වෙලා තියෙනවා බෝධීන් වහන්සේලා විශේෂ කරපු පින් බෝධීන් වහන්සේලා ඇසුරු කරගෙන කරගත්ත පින් නිවනට උපකාරී වෙලා තියෙනවා ඔන්න ඔය කාරණා 6 පැහැදිලිවම පැහැදිලිවම මේ තියෙනවා මේ ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ නිර්වාණ බීජ ඉපදිච්ච තැන්. ඉතින් ඒ පින් බලයෙන් තමයි ඒක මෝරා ගිහිල්ලා අපේ ගෞතම බුද්ධ ශාසනේ විපාක දෙන්නේ. එතකොට ඒකට තේරුම් ගන්න උපමාවක් කියන්නම්. පින්වතුනි අනිවාර්යෙන් බුද්ධ ශාසනයකම කරන පින තමයි බුද්ධ ශාසනයක විපාක දෙන්නේ. ඒක උපමාවකින් ගත්තොත් එහෙම කෙකිනිය පිරිමියෙක් නිසා නෙවෙයි ගැප් ගන්න කෙකිනිය. කෙකිනිය ගැප් ගන්නේ වලාකුළු හඬට විදුලි කොටන හඬට. මේක ගර්ජනාවට තමයි කෙකිනිය ගැප් ගන්නෙ. ඊට පස්සේ කෙකිනිය ගැප් ගත්තට පස්සේ කෙකිනිය වදන්නේ නෑ අවුරුදු 10ක් හරි මේක ආයෙත් මේක ගර්ජනාවක් අහුන් ඇහුන්නේ නැත්තම් අවුරුදු 10ක් හරි ගියාට පස්සේ ආයෙ මේක ගර්ජනාවක් ඇහුනට පස්සේ තමයි කිකිනිය වදන්නේ. එතකොට ඈ ගැප් ගන්නෙත් මේක ගර්ජනාවට වදන්නෙත් මේක ගර්ජනාවට. ආන්නේ වගේ තමයි නිවන් පිණිස පුණ්‍ය සංස්කාර රැස් වෙන්නේ බුද්ධ ශාසනයක ඒක විපාක දෙන්නේත් බුද්ධ ශාසනයක. ඒ නිසා දැන් මේ ජීවිතයේ Tamanට ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද දහමෙන් පිහිටලා ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ කලින් බුද්ධ ශාසනවල අපි කරපු පිනත් එක්ක. මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නවද මාර්ගඵල ලබනවද කියන එක තීරණය වෙන්නේ දැන් අපි දහමේ මේ බුද්ධ ශාසනයේ දහමේ හැසිරෙන විදිහත් එක්ක. පිංගතුනි බලන්නකො ගොඩාක් අය මෛත්‍රී බුදුන් දකිත්වා මෛත්‍රී බුදුන් දකිත්වා කිය කියා ඉන්නවා මිසක්කා. තමන් ප්‍රතිපත්තිය ගෙදෙන්නේ අඩුම තරමේ තිසරණේවත් නැහනේ. පංචශීලෙවත් නැහනේ. පහන් සිතකින් සෑයක්වත් වඳින්නේ නැහනේ. පහන් සිතකින් බෝධියක්වත් වඳින්නේ නැහනේ. නමුත් කටවචනෙට කියනවා මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා කියලා. ඉතින් ඒ නිසා මේවා අධ්‍යයනය කරලා බලනකොට නම් පින්වතුනි නිකම් බොරුවට මුලා වෙලා නිකන් අපි අර පුණ්‍ය වාක්‍ය කියනකොට විසාකා සොමනා සුජාතා බන්දුල මල්ලිකා වාගේ උපභෝග පරිභෝග වස්තු ඇතුව මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙලා එකම දන් සභා මණ්ඩපයකදී නිවන් දකිත්වා කියනකොට ආච්චි අම්මලාට එතනින් එහාට දෙයක් නෑ ඔක්කොම සාදු කියනවා. නමුත් ප්‍රායෝගිකව බලනකොට සහ ධර්මයේ තියෙන විස්තර දිහා බලනකොට ප්‍රාර්ථනාවකින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ ප්‍රතිපත්තියකින්. මේ බුද්ධ ශාසනය යම් විදිහකට දහමේ හැසිරෙන දහමෙන් පිහිට පිළිසරණ ලබා ගන්නට කැමැති සහ උත්සාහ කරන පිරිසට තමයි ඉදිරියේ තියන් අවස්ථාවක් සැලසෙන්නේ. දැන් සමහර ගොඩාක් රහතන් වහන්සේලා කලින් ජීවිතවල මහාන වෙලා හිටපු අය. ඒ වගේම උපාසක උපාසිකාව ගොඩාක් වෙහෙස මහන්සි වෙලා පින් කරගත් අය. උතුම් ආර්යයන් වහන්සේලාට දන් දුන්න අය ප්‍රතිපත්තියේ හැසිරුණ අය තමයි මේ ජීවිතේ මාර්ගඵල ලැබලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන ඉතින් පින්වතුනි කෙටියෙන් කාරණා කිහිපයක් එකක් දෙකක් විතර වගේ විස්තර කරලා දෙන්න. රහතන් වහන්සේලා කලින් කරපු පින් දැන් අපි ගත්තොත් එහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ කලින් ජීවිතේ ඉස්සෙල්ලාම කරපු පින තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණ වර්ණනා කළා. මීට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා ඥාණයට ප්‍රශංසා කළා ඊට පස්සේ තමයි දවස් 7ක් දම් පූජා කළා අග්‍ර ශ්‍රාවක পদවිය පතන්නේ. මොගලම් මහරහතන් වහන්සේත් උතුම් මල් මණ්ඩපයක් තනවලා භාග්‍යතුන් වහන්සේ වඩා ඉඳවලා Taman දැක්ක දේ යනුව ඉරිදීන් අග තනතුර පතන්නේ කල්ප අසංඛේයයකට කලින්. ඉතින් ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා යශෝදරාව අසංකේය හතරක් දීපංකර පාදමූලයේ සුමේද තාපස්තුමා විවරණ ගන්නකොටමයි ප්‍රාර්ථනා කළේ උපනූපන් ජීවිතයේ මේ උත්මය සමග මම යනවා නිවන දක්වාම කියලා. ඊට පස්සේ එතකොට යසෝදරා තමයි එපමණ කාලයක් එකට එන්නේ. අසංකීය හතරක්. අපේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා එක අසංකීයක්. ඉතුරු සියලුම රහතන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් 80 මහ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෝ මේ මාර්ගඵල අවබෝධ කරන්න කල්ප ලක්ෂයක් එනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා. එතනින් මෙහා අනිත් සියලු රහතන් වහන්සේලා එච්චර දීර්ඝ මේ කාල නෙවෙයි. සමහර රහතන් වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනය කරපු පින්බලයකින් මේ බුද්ධ ශාසනය නිවන් දැකලා තියෙනවා. සමහරට විපස්සී බුදුරජාණන් වහන්සේ කල්ප 91කට කලින් පහළ වුණ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ කරපු පින්බලයකට මේ බුද්ධ ශාසනයේ අරහත්වයට පත් වෙලා තියෙනවා. මේ බුද්ධ ශාසනය මේ කල්පයේ ආරම්භයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කරපු පින් බලයකට මේ අපේ මේ කල්පේම මේ අර මාර්ගඵල ලැබලා තියෙනවා. ඒ පිනේ තීව්‍රතාවය. ඉතින් බලන්න එක මලක් පූජා කළා මේ බුදු බුදු කෙනෙක්ගේ ශාසනයේ පාරමී පුරාගෙන ඊළඟ බුද්ධ ශාසනයේ අරහත්වයට පත්වීමේ ලෝක සත්වයා සසරින් එතර වෙවි එතර වෙවි යද්දී අසංකේය හතරක් පාරමී ධර්මයන් පුරපුරා ලෝකයා ගොඩාක් සසරින් එතර වෙද්දී පාරමී පුරපුරා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගයාවේ වජිරාසනේ සම්බුදු වුණේ. එතකොට එක මලක් පූජා කළත් රහත් වෙද්දී මල් කෝටි ප්‍රකෝටි ගාණක් පොද පොදා ලෞතුරා සම්බුදු බව පැතුවා. එතකොට එක මලක් පූජා කළා පින්බලෙමුත් රහත් වෙලා තියෙනවා. නමුත් මල් අසංකීය ගණන් පූජා කළවත් සම්බුදු බව ලැබුණේ නැහැ. එතකොට සම්මා සම්බුදුවරයෙක්ගේ පිම්බලය කියන එක සහ පාරමී ධර්මයන් කොයි තරම්ද කියලා කල්පනා කරන්නට ඒක අවස්ථාවක් කරගන්න. ඒක නිසා එහෙනම් අපි ඒ කරුණු කාරණා තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ කලින් බුද්ධ ශාසනවලදී කරපු පින් ගැන බලමු බුදුරජාණන් වහන්සේ විශේෂ රහතන ගොඩ තියෙනවා පින්වතුනේ එකක් දෙකක් කියන්නම් රහතන් වහන්සේලායි කලින් ජීවිතවල විස්තර එක රහතන් වහන්සේ නමක් ආපස්සට බලනවා උන්වහන්සේ අරහත්වයට පත් වෙන්න පින හැදිච්ච විදිහ පේනවා. ඒතර පුණ්‍ය බීජේ නිර්වාණ බීජේ කියලා එකක් කෙනෙක්ගේ ජීවිතවල ඇති වෙනවා. උන්වහන්සේට පේනවා උන්වහන්සේට මේ පින ලැබුණේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙයා මහාන වෙන්න ආස තරුණේ. නමුත් මහාන වෙන්න ආසා වුණාට මෙයාට මේ අම්මා විතරයි ඉන්නේ. අම්මා විතරයි ඉන්නේ ඒ නිසා අම්මව දාලා මහාන වෙන්න විදිහක් නෑ. එයා ඒ නිසා කල්පනා කළා මම මැරෙනකල් තුනුරුවන් සරණම යනවා සරණට හානියක් කරගන්නේ නෑ කියලා අම්මත් බලාගෙන තිසරණේ රැකගෙන හිටියා. ඒ පින් බලෙන් දෙව්ලොව ගියා. දුගතියකට වැටුන්නේ නෑ. කල්ප 91ක් සුගතියේ දෙව් මිනිසුන් අතර සැප විඳලා සක්විති රජ ආදී සැප සම්පත් විඳලා තිසරණ සරණ යාමේ පින්බලයේද අපේ බුද්ධ ශාසනය අරහත් වෙටපත් වුණා. තව එක රහතන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේ අනෝමදස්සී භාග්‍යතුන් වහන්සේ කාලේ කල්ප අසංකීයකට කලින් මහාන වෙන්න ආසයි. නමුත් මහාන වෙන්න ඕන දාසකමෙන් ඉවත් වෙලා. ඒ කියන්නේ gedara සේවකයෙක් විදියට ඉඳලා මහාන වෙන්න බෑ. මහාන වුණත් උපසම්පදා දෙනකොට අහනවා ඔබ දාසයේද්ද තවත් කෙනෙක්ගේ කියලා. ඉතින් ඒ නිසා මෙයා මහාන වෙන්න ආසයි. නමුත් වැඩ කරපු gedarin මෙයා දාසකමෙන් අයින් කරන්නේ ඒ නිසා මෙයා මොකද කළේ? මට මහාන වෙන්නත් බැරි එකේ දිවි හිමියෙන් මම පංචශීලයේ රකින්නවා කියලා මැරෙනකල් පංචශීලයේ රැකලා. ඒ මැරෙනකල් පංචශීලයේ ආරක්ෂා කළා කල්ප අසංකේතකයක් දෙවියන් මිනිසුන් අතර සැරිසරලා ඒ පිනේ අග්‍රඵලයේ විදිහට අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. බලන්න තෙරුවන් සරණ යන එක පංචශීලයේ හොඳට ආරක්ෂා කරගන්න එක කොයිතරම්නම් යහපතක් සලසනවද ඒ පුජ්‍යලයාට. ඊට පස්සේ තව තියෙනවා පින්වතුනි ඒ කාලේ සතා සිව්පාව වෙලා ඉඳලා පවා කරගත පින් තියෙනවා. දැන් අපේ බුද්ධ ශාසනයේ හිටපු උත්තිය මහරහතන් වහන්සේ කලින් චන්ද්‍රභාගා කියන නදියේ කිඹුලෙක්ව ඉඳලා බොහෝ කාලයකට කලින් බුදුරජාණන් වහන්සේ ගඟා ඉනට ආවට පස්සේ අනේ මගේ පිට උඩින් වඩින්න කියලා හිතලා බුදුරජාණන් වහන්සේ කිඹුලගේ පිට උඩට නැගලා ඒ කිඹුල වතුරෙන් එගොඩ කෙරෙව්වා බුදුරජාණන් වහන්සේ. ඒ පින්බලයට අපේ බුද්ධ ශාසනය අරහත්වයට පත් වුණා. ඔහොම තියෙනවා තව කැෂ් බෑවික් වෙලා ඉගඩ කරපු ඒවා. ඉතින් අර කැෂ් බෑවික් වෙලා ඉගඩ කරවපු ඒ එයා අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වෙලා කියනවා මෙච්චර කල්ප ගාණක් මං දෙවියන් මිනිසුන් අතර සැප වින්දා කියනවා බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතරට වඩම්මපු පින්බලයට. හැබැයි යම් දෙයක් කියන්න තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මම කැස්බෑවෙක්ව ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ මගේ පිට උඩ අඩිය තියෙනකොට මට යම් සැපක් ඇති වුණාද දෙවියන් මිනිසුන් අතර ඉපදෙද්දී දිව්‍ය සැප ඉදිරියේවත් මනුස්ස සැපවත් එදා අර බුදුරජාණන් වහන්සේ මගේ පිට උඩ තියෙනකොට ඇතිවෙච්ච සැපය මේ නිවන් දකින්නකල් ඇති උන්නේ නැහැ කියනවා දිව්‍ය මිනිසුන් අතර ඉඳලාවත්. ඒතර බුදුරජාණන් වහන්සේගේ සිරිපහ පාස කොච්චර සැනසිරිදායකයිද කියලා බලන්න. ඊට පස්සේ තියෙනවා බුදු ගුණ කියලා ගොඩාක් අය බුදුරජාණන් වහන්සේගේ ගුණවලට ප්‍රශංසා කරලා ඒ පින් බලයට මේ බුද්ධ ශාසනය නිවන් දැකලා තියෙනවා. ඒ වගේම මේ පැණි පූජා කළා, මණ්ඩප හදලා, උක් පැණි පූජා කළා, පුටු පූජා කරලා, මල් ඒ මල් වර්ගවල නම් ගොඩාක් තියෙනවා. එක සමහරට එක මලක්, කිනිහිරියා මලක්, එහෙම නැත්නම් සපු මලක්, එක්කෝ අශෝක මලක්, එක්කෝ දියබිරිලියා මලක්, එක්කෝ නිල්මානිල් මලක්. ඉතින් ඒ වාගේ පූජා කරපු පින් බලෙන් අපේ බුද්ධ ශාසනය නිවන් දැකලා තියෙනවා. ඊට පස්සේ විජ්ජිනිපත් ඊළඟට තව කෙනෙක් අසේ අස්වේක් පිටින් යනකොට බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට පැහැදිලා අස්වැය පූජා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේට මොකටද අස්වේක්? ඉතින් එයා බුදුරජාණන් වහන්සේට අස්වැය පූජා කරලා ඒ අස්වැයා විකුණලා ඒ මොදල් වලින් ආරාමයක් හදලා පිරිකර පූජා කළා. ඊට පස්සේ සතා සිව්පව වෙලා දැන් සක්වහලීනියෙක් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට මලක් පූජා කරලා ඒ පින් බලෙන් අපේ ගෞතම බුද්ධ ශාසනේ නිවන් දැකපු සිද්ධි තියෙනවා. වඳුරෙක් වෙලා අඹ පූජා කරලා ඒ වගේම ගුරුලු ගුරුලෙක් වෙලා දිව්‍ය සලු පූජා කරලා ඊළඟට තව එක්කෙනෙක් තියෙනවා එක වැද්දෙක් කැලේ යනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට ලොකු පිනක් කරගන්න විදිහක් නැහැ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ වගේ. තර බුදුරජාණන් වහන්සේ ඔහු එන පාරේ තමන්ගේ සිවුර ගලවලා අත්තක වැනුවා. වල්ලා බුදුරජාණන් වහන්සේ වෙන රුක්ෂයක් යට භාවනා කළා ඒක වැද්දට පෙනුන්නේ නැහැ. වැද්දට පෙනුනේ සිවුර. සිවුර දැක ගමන් අනේ මේ බුදු කෙනෙක්ගේ සිවුරක් නේද කියලා වැන්දා දුර ඉඳලා. ඊට පස්සේ එයා එහෙම ගියා. ඒ පින්බලයට අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයට පත් වෙලා තිනවා සිවුරට වැඳලා. තව එක තැනක තියෙනවා හීනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා ඒකට සතුටු වෙලා ඒ පින් බලයට අපේ බුද්ධ ශාසනය නිවන් දැකලා. හැබැයි ඒ පින කරගත්ත දවසේ ඉඳලා සුගතිය තමයි සැරිසල්ලා තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ රැස්මාලාවට පැහැදිලා බුදුරජාණන් වහන්සේ දැකලා සාක් පිඹලා එයාට තියෙන සසරේ ගොඩා මధుරස්වරේ ඉතින් මේ වගේ විපාක තියෙනවා සාක් පිඹීමේ ආනිසංස මොනවද ඒ වගේ විපාක තියෙනවා ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පාලමකින් එතර කරවලා බුදුරජාණන් වහන්සේ තූර්ය නාද තියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ දැවෙන චිතකයට මල් පූජා කරලා සුවඳ හිරවලා ඒ පින්බලෙන් දෙවියන් අතරට ගිහිල්ලා අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වෙලා. තව එක්කෙනෙක් තියෙන හරි පුදුමයි. එක දෙවියෙක් තමන්ගේ දිව්‍ය විමානයේ සාලිත වෙනවා දැකලා. ඊට පස්සේ අහනවා ඇයි මේ දිව්‍ය විමානයේ සාලිත වුනේ? අනිත් දෙවරු කියනවා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයත් ඇරිය කියලා. අහෝ ලෝකෙට කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙච්චර ඉක්මනට පිරිනිවන් පෑවද? ලෝකේ දහන් ඇස අතුරු දහන් වුණාද? පහන නිවි ගියාද? ඒ ශෝකයෙන් මේ දෙවියා චුත වෙලා. ඒ ශෝකයෙන්ම චුත වෙලා දෙවියා. ආපහු දෙව්ලොව ඉපදුනා. අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් උනේ ආයු සංස්කාරයේ වෙලාවේ බුදුගුණ හිතලා සංවේගීටපත් වෙච්ච ඒ කුසල කර්මය මුල් කරගෙන. ඊට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩිය දිසාව කට්ටිය කියන අන භාග්‍යතුන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ වැඩිය දිසාවට මල් ඉහලා වැඳලා. ඒ පින්බලයට අරහත්වයටපත් වෙලා මලුවක් පූජා කරලා පසංගිලි දීලා පසංගිලි කියන්නේ තමන්ගේ ඇඟිලි පහේ සුවඳ වර්ග පහක් ගාගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වන්දනා කළා. ආනේ පින්බලයට ඊට පස්සේ තියෙනවා තව තියෙනවා විපස්සී බුදුරජාණන් වහන්සේ ඉපදුනාට පස්සේ ඒ විපස්සී කුමාරයා බුදු වෙනවා කියලා අහලා මේ උපස්ථාන කළා ළඟට ගිහිලා මාලිගාවට. හැබැයි මේ විපස්සී කුමාරයා සම්බුදු වෙන වෙනකොට මෙයා ඒ කාලේ වසංගතයක් ඇවිල්ලා මැරිලා. එතකොට අර බුදු වෙනව නිසානේ උපස්ථාන කළේ. ඒ පින්බලයට අපේ බුද්ධ ශාසනය අරහත් වෙටපත් වුණා. ඊට පස්සේ තියෙන මල් ස්තූප හදලා කිරිපිටි පූජා කළා මී පැණි සමග පළවැල පළවැල වලට මී පැණි දාලා පූජා කළා ඊට පස්සේ දැන් තව කෙනෙක් මේ වැලි තලාවක් දැකලා ඒ බුදු ගුණ හිතලා අම්මෝ මෙච්චර වැලි තලාව පිරිසුදු නම් අනන්ත බුදු ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකිලි චිත්ත સંතානේ කොයිතරම් සොඳුරු ඇතිද කියලා සිහි කරලා ඒ පින් බලයට අපේ බුද්ධ ශාසනය අරහත්වයට පත් වෙලා. ඊළඟට බෝධිසත්වයන්ගේ උපත සිද්ධ වෙන වෙලාවේ අතීතයේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ බෝධිසත්වයන්ගේ උපත සිද්ධ වෙන වෙලාවේ අසිරිමත් දේවල් සිද්ධ වෙනවනේ පොළොව සෙලවිලා ආලෝක විහිදිලා ඉතින් මෙයා තාපසේකේ කාලේ ඉතින් ඒ තාපසයා මේ විස්තර දැකලා තමන්ගේ ගෝලයන්ට කියනවා බලන්න අනාගතයේ ලෝකේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා අර ගෝලයෝ පැහැදෙව්වා සම්බුදු බව පිණිස. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ තාපසයා මැරිලා. නමුත් අර ගෝලයෝ සම්බුදු බවට පහදවපු පින්බලයට මේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ වගේම තව එක තාපසයෙක් හිටියේ ඒ තාපසයට ගොඩක් අය වන්දනා කරනවා. ඉතින් මෙයා තනියෙන් කල්පනා කළා අනේ ඔක්කොම මට වඳිනවා මං වඳින්න කෙනෙක් නැහැනේ. එහෙම කියලා කල්පනා කළා මෙයා සමාධියෙන් සසර දිහා බලලා ලෞතුරා සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වෙලා ඉන්න බව දැකලා අනේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාර වේවා කියලා බුදුගුණ හිත හිතා ඒ පළඟෙන්ම එහෙම මැරිලා. ඒ පින්බලයට අපේ බුද්ධ ශාසනය අරහත්වයට පත් වුණා. ඉතින් ඒ කාලේ ඉඳලම දෙව් මිනිසුන් අතර සුගතිය තමයි සැරිසරන්නේ. ඊට පස්සේ තව අපුරු සිද්ධියක් තියෙනවා. එක වැද්දෙක් බුදුරජාණන් අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා මේ මෝරගිරි පූජා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා එයා එදා ඉඳලා හිතලා මන්නම් ආයේ සත්තු මරන්නේ නැහැ කියලා මේ පළවැල, ගෙඩි, මුල්, අල ඒව විතරක් කකා ජීවත් වෙලා අර ප්‍රාණඝාතය අත්හැරලා. ඒ පින් බලයට අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වෙලා. මේ බලන්නේ බුද්ධ ශාසනවල කරපු පින්කම්. ඊට පස්සේ තව තියෙනවා බුදුරජාණන් වහන්සේට සඳුම් පූජා කළා පෙර ගමන් ගිහිල්ලා ඒ වගේම බුදුරජාන් වහන්සේට ඖෂධ පූජා කළා, කුටි පූජා කළා. ඊට තව එක්කෙනෙක් දැකලා තියෙනවා මේ අනෝම දස්සි බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට සිරිපා සක්මනේ තියලා උස්සනකොට ඒ පාවලේ මල් වැටෙනවා. ඒ සක්මන් කරනකොට ඔසවන සිරිපාවලින් මල් වැටෙනවා. ඒක දැකලා පුදුව පැහැදිමක් ඇති වෙලා එයා මල් අරන් ඇවිල්ලා සක්මනට ඉහලා. ඒ පින් බලයට අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයට පත් වෙනවා. මේ ඔක්කොම පැහැදීමත් එක්ක වෙන්නේ. දැන් මේවා කියනකොට තේරෙනව නේද නිහතමානී අහිංසක වෙන්න ඕන කියලා. පඬිත වෙලා නම් මේවා මේ තර්ක විතර්ක කරලා වාද විවාද කරලා නම් මේ ලෝකයේ සංසම් මේ අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් මඟපල් ලැබු කෙනෙක් කොහෙවත් නෑ හොයාගන්න. ඊට පස්සේ තියෙනවා තිස්ස භාග්‍යවතුන් වහන්සේ අතීතේ කැලේ වඩිනකොට දැක්කා එක්තරා මානවකෙක් හිටියේ. යාට බුදුරජාණන් වහන්සේ දැකලා වැඳ පුදා ගන්න පුණ්‍ය සංස්කාරය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එයා එන මාවතේ සිරිපා සටහන තිබ්බා. ඊට පස්සේ අරයා දැකලා අම්මෝ පුදුම සහගත මේ සටහනක් නේද පා සටහනක් නේද කියලා මේක නම් සුළුපටු කෙනෙක්ගේ නෙවෙයි කියලා සිරිපා වලට වැඳලා ඒ පින්බලෙන් අරහත්ත්වයටපත් වෙලා අපේ බුද්ධ ශාසනේ. සිරිපා මලින් පුදලා සිරිපා ළඟ මල් මිටක් කියලා ඊළඟට පක්ෂියෙක් වෙලා ඉඳලා සිරිපාලංග මලක් පුදලා ඒ වගේ අරහත්ත්වයට පත්වෙච්ච පින්කම් තියෙනවා පින්වතුනි. ඔය විදිහට අප්‍රමාණ පින් කරගෙන තියෙන ඔය මම පොඩ්ඩක් මතක් කළේ ගොඩාක් බුදුරජාන් වහන්සේලා ඇසුරේ පින් කරලා තමයි අපේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබලා තියෙන්නේ. ධර්මයේ මං කියන්නේ ධර්මයේ ඇසුරු කරගෙන පින් කළා කියලා. ධර්මය අහලා හිත පැහැදිච්ච අය කාලේ දහම් ධර්මය අහලා පිරිකර පූජා කරගත් අය දවසක් බුදුරජාණන් වහන්සේ නමක් අතීතයේ ධර්මය දේශනා කරගෙන ඉනකොට යක්ෂයෙක් ඒ බණ අහගෙන ඉඳලා සතුටට අප්පුඩි ගහලා සන්තෝෂෙට. ඒ යක්ෂයාගේ ස්වභාවයනේ. ඒ පින්බලයට අපේ බුද්ධ ශාසනය අරහත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම සංඝයා ඇසුරෙහි පින් කරගත්තේවා තමයි අතීතේ රහතන් වහන්සේලාට දානශාලා හදලා දීලා. දැන් රට්ටපාල මහරහතන් වහන්සේ අතීතේ මේ ආරාම පූජාවක් කළා තිනවා කුටි පනස් හතර දහක් හදල සංඝයට පූජා කළ තිනො රට්ට පාල මහරතන්නවා සංසාරයි. ආරාම පූජාව. ඊට පස්සේ සෝපාක ස්වාමීන් වහන්සේ අතීතයේ සංඝයාට කිරිබස් සහිත මහා සංගධානයක් දීලා තියෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් අරහත්ත්වයට පත් වෙලා ඒ රහතන් වහන්සේ ආපස්සට බාමුට මම මොකද්ද කළේ කියලා රහතන් වහන්සේලාට පාර කියලා ස්වාමිනි මේ පැත්තෙන් වඩින්න කියලා. පාරක් කියන එක කොච්චර පින් බලයක්ද කියලා හිතන්න වෙනවත්නේ. ඊට පස්සේ තව කෙනෙක් අරහත්ත්වයටපත් වෙලා වෙස්ස වූ බුදුරජාණන් වහන්සේගේ දවස ආරාමිකෙක් කියන්නේ දම්පැම් බෙදලා අපි කියන්නේ අබිත්‍යා කියලා ආරාමේ ඒ ආරාමයා අවංකවම අබිත්තකම කළා. දානශාලාව පිරිසුදු තියාගන්නවා, කුටි සෙනසුන් අස්පස් කරලා තියාගන්නවා. නිකාම් පින්බත් කකා ඉන්නේ හොඳට වැඩ කරනවා. ඒ හොඳට වත්පිළිවෙත් කරපු විපාකෙට අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. ඒකයි සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක තියෙනවා හරියට. ඊට පස්සේ දෙවියෝ වෙස් වලාගෙන ඇවිල්ලා දන් දීපේවා. ඊට පස්සේ තව තියෙනවා ඔය වගේ සංඝයාට මාංශ පූජා කරලා ඒ පින්බලෙන් අරහත්ත්වයටපත් වෙච්ච අය. පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තියෙනවා දැන් අපේ මහා කශ්‍යප මහරහතන් වහන්සේට උච්චර චීවර ලාභයක් ලැබුණේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිවුර පවා දරා ගන්න ලැබුණානේ. ඒකට හේතුව තමයි අතීතයේ සම්මා සම්බුදු පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ සිවුරක් ඒ පසේ බුදුරජාණන් වහන්සේ මහද්දී රෙදි මදි වෙලා. මේ මානවකයා මේක දැකලා තමන්ගේ සලුව දීලා සිවුර ඉතුරු කොටස කරන්න. පසේ බුදුරජාණන් වහන්සේ නමකට. එහි පින් බලයට අපේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයත් සම වාගේම බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව පොරවා ගැනීමේ වාසනාවත් මහා කස්සපයන් වහන්සේට ලැබුණා. මහා කස්සප මහරහතන් වහන්සේ සංසාරේ වැඩිපුරම ගොඩාක් සිවුරු පූජා කරලා තිනවා පින්වත්නි. ඊට පස්සේ පසේ බුදුරජාන් වහන්සේලාට මල් පූජා කරපු ඒවා ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලාට පාවහම් පූජා කරපු ඒවා ඊට පස්සේ අපේ නන්දක ස්වාමීන් වහන්සේ නන්දක භික්ෂුණීන්ට අවවාද කිරීම අතර අග්‍රයි නන්දක තෙරුන් වහන්සේ. ඒ නාන්දක තෙරුන් වහන්සේ කළා තියෙන්නේ සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කැලේ මොනරෙක් වෙලා ඉඳලා තියෙන්නේ. හැමදාම උදේට කුටිය ළඟට ඇවිල්ලා නාද කරනවලු සන්තෝෂයට. ඒ පින්බලයට තමයි අරහත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේ බලන්න පින්කම්. ඊට පස්සේ ස්තූප සම්බන්ධයෙන් පින් කරපු පින් කළා තියෙනවා කියලා කිව්වනේ මම රහතන් වහන්සේලා තීති. ඒ කළා තියෙන ඒවා තමයි බුදුරජාණන් වහන්සේගේ ස්තූපවලට මල් පූජා කරලා ඊළඟට කච්චාන මහරහතන් වහන්සේ එච්චර ශරීරේ රන්වන් උනේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සෑයට රංගඩොලක් පූජා කළා, කිනිහිරි යමල් පූජා කළා, සමහර අය ධාතු ගර්භයට ධර්ම චක්‍රය පූජා කළා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ඔච්චර ආනුභාවයක් එන්න හේතුව තමයි අතීතයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධාතු සෑයක ගර්භයේ මැණික් අල්ලලා ඒ වගේම තමයි අතීතේ එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මට නම මතක නෑ ඒ මහිත විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ ඉස්සල්ලාම මේ කාලේ දෙවියෙක් වෙලා ඉඳලා තියෙන්නේ කොණ්ඩඤ්ඤන් වහන්සේ ඉස්සල්ලාම දානි පූජා කරලා තියෙන්නේ උන්වහන්සේ ඒ පින්බලයේ සහ ඒ වගේම විශේෂ අග්‍ර සස්්‍ය දාන නවයක් කරලා තියෙනවා බුද්ධ ශාසනයක ඒවා මුල් කරගෙන තමයි ඉස්සල්ලාම ධර්මය අවබෝධ කරපු කෙනා බවට පත් වුනේ. ඉතින් ඒ වගේම සෑයට මල් පුදලා මල් ලිහලා මල් වලින් වහලා ආසන පූජා කරලා ස්තූප පිළිඳ වච්ච මහරහතන් වහන්සේ අතීතයේ ස්තූප පූජා ගොඩාක් කරලා තියෙනවා. ස්තූප හදලා තියෙනවා. සාමාන්‍ය සෑයක් හැදීමේ පින තමයි අග්‍රම පින. එයාට මාර්ගඵල අවබෝධයට ඒ පින උපකාරී වෙනවමයි. කොඩි වැල් පුදලා මල් වැල් පුදලා සෑමලුවක් හදලා සඳුන් වලින් චේතිය ගරයක් හදලා දියබෙරිලිය මලක් පුදලා ඊළඟට තව තියෙනවා මේ පරණ සෑයක වල් ඉවත් කරලා ඒ සෑය ප්‍රතිසංස්කරණය කරලා සෑය හුණු ගාලා ඒ පින්බලයට රහත් වෙච්ච අය ඉන්නවා. සෑය සලු වලින් වහලා ඊළඟට සෑයේ තියෙන කුණු රොඩු ඉවත් කරලා ඊළඟට බෝධීන් වහන්සේලා සම්බන්ධයෙන් කරපු පින් තියෙනවා. සුවඳ පැන්වලින් නාවලා එක එක අතීතයේ මිනිසෙක් බෝධීන් වහන්සේ නමක් සුවඳ පැන්වලින් නාවලා වැඳගෙන ඉන්නකොට හෙනයක් වැදිලා මැරිලා එතනම. අද කාලේ එහෙම වුණා නම් මොනවා කියයිද? ඊට පස්සේ ඒ මේ එතනින් ඒ මොහොතේම චුත වෙලා දිව්‍ය රාජ්‍යයක් වෙලා යා කියනවා අර කුණු කයට හෙන වැදුනත් මොකද මං දැන් දිව්‍ය රාජ්‍යයක්නේ කියනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා බෝධිය ළඟ පහන් දැල්වලා මේ පහන් දැල්වපු කෙනාට උපනූපන් සංසාරයේ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා නැහැ. මොනවා හරි දෙයක් මේක වැරදි කියලා හිතුණා නම් ඒක තේරෙනවා යාට වැරදි දෙයි. මිත්‍යා දෘෂ්ටියට යන්නේ ඊට පස්සේ බෝධියක් රෝපණය කරලා ඒ පින්බලයට අරහත්ත්වයටපත් වෙලා ඊට පස්සේ මල් පූජා කරලා තූර්ය වාදනය කරලා තව එකෙනෙක් බෝධින් වහන්සේ නමකට තූර්ය වාදනය කළා ඒ පින්බලෙන් නිම්මාන රත ඉපදිලා ඊට පස්සේ තියෙනවා බෝධි මණ්ඩපයක් හදලා පිරියම් කරලා ඊළඟට තව පුදුම සිද්ධියක් තියෙනවා එක හොරේ හොරකමක් කරලා අහුවෙලා මිනිස්සු පන්නලා දැන් මෙයා බඩු දාලා කැලේ දුවනවා දුවනකොට දුවනකොට එක් තැනක බුදු කෙනෙක්ගේ බෝධින් වහන්සේනමක් දැකලා මෙයා මොකද කරලා තියෙන්නේ කැලෑ මල් කඩලා බෝධින් වහන්සේට පූජා කරලා වැඳලා ඇයි දැන් කල්පනා කළා මෙයාට ජීවිතේම එපා වුණා. ඒ ගමකටවත් කොහෙවත් යන්න බෑ. හොරකම අහු වුණා. ඉතින් මොකද කළේ අර වැටුණ හිත තිබ්බේ. මල් ටික ඔක්කොම කල්ලා බෝධියට පූජා කළා මේ පිනම ඇති මට ඉතින් සංසාරෙට කියලා වැඳගෙන ඉන්නකොට අර මිනිස්සු පිටිපස්සෙන් ආවා. ඇවිල්ලා ඔලුවටම ගැහුවා. ඒ වෙලාවේ මැරුණා. සුගතිය උපන්නේ බෝධීන් වහන්සේට මල් පුදපු නිසා හොරකමේ කර්මය යට ගියා. එදා ඉඳලා සුගතියේ ඉපදුනේ දෙවි මිනිසුන් අතර මනුස්සලු අපේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයටපත් වුණා. ඊළඟට දොළොස් මහේ පහනක් ස්ථිර සාර පහනක් පූජා කළා. ඊළඟට ලස්සන බෝමලුවේ ලස්සන මල් තියලා ඊට පස්සේ බුදු ගුණ සිහි කරලා ඊළඟට මම විශේෂ කාරණාවක් මම සටහන් කරගත්ත ඔය ඇත්තන්ට කියන්න කියලා ඒ තමයි මේ බෝධීන් වහන්සේගේ මලුව සුද්ධ කිරීමේ බෝපත් ඉවත් කිරීමේ පුණ්‍ය විපාක 20ක් තියෙනවා. ඒ එකක් තමයි සම මෘදු වෙනවා, මොලොක් වෙනවා, සිනිඳු වෙනවා, සියුම් වෙනවා, සියුම් මෙලි වෙනවා. ඒ බෝධීන් වහන්සේගේ බෝමලුවේ මේ බෝපත් ඉවත් කිරීමේ පින සිනිඳු ලස්සන හමක් ලැබෙනවා. ඊළඟට ඇඟ කිලිටි වෙන්නේ නැහැ. දැන් ඔය සමහර අයක බලන්න ඇඳුම් එහෙම තප්පරේට කිලිටි වෙනවනේ. කිලිටි වෙන්නේ නැහැ. දාඩියෙන් ශරීරයේ කිලිටි වෙලා ගන්ධසාරේ ගහන්නේ නැහැ බෝමලු සුද්ධ කරා කරපු පිම්බලේ තියෙනවනම්. ඊළඟට මේ චර්ම රෝග හැදෙන්නේ නැහැ. කුෂ්ඨ, gadu, කැසිලි, තල කැලල්, පිළිකා, දද ඒ වගේ ඒවා හැදෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පිම්බලේ තියෙන තාක්කල් ශාරීරික රෝග මානසික පීඩා ඔය මානසික පීඩා ආතති ඔයාලා ඒවට කියන්නේ ස්ට්‍රෙස් කියලා ඒ වගේ මොන හරි තියෙනවා නම් ওই වගේ මොන හරි જાතියක් බෝධීන් වහන්සේලාට දවස් 7ක් එක දිගට උපස්ථාන කරන්න, බෝමලුව සුද්ධ කරන්න, වල් ගලවන්න, බෝපත් ඉවත් කරන්න වැටුනේ වගේ. ඉතින් ඒ ඒ වගේ පින් කරලා දවස් 7ක් විතර එක දිගට කරනකොට එහෙම හිත සංසිඳෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි ළඟට ප්‍රශ්න කියාගෙන ආපු අයට විසඳුම් පිණිස මේ මේවා බල්ලා අපි ඒවට යොමු කරලා තියෙනවා හරියටම හරි. එක ළමයෙක්ගේ මූණේ ගොඩාක් දද දාලා මම ඒ යොමු කළා ඒ ළමයා බෝධිය අතු ගන්න දවස් හතරක් බෝමලු එක දිගට වත් කරනකොට ඒ මූණේ දද නැති වෙලා ගියා. ඊට පස්සේ එක ළමයෙක්ගේ ඇඟේ කුෂ්ඨයක් දාලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ යොමු කළා තිබ්බා සෑයට සුවඳ පැන් ඉහලා අතුපතු ගන්න. දවස් පහෙන් කුෂ්ඨේ නැති වෙලා තිබුණා. මේ වාගේ විපාක තියෙනවා. ඊට පස්සේ හතුරු ඇති වෙන්නේ භෝග සම්පත් වලට හානි වෙන්නේ ගිනි රජ සොර දිය බිය ඒ වාගේ දේවල් ඇති වෙන්නේ දැසිදස්සන්ගෙන් පරිවාරජනයාගෙන් හිතට කරදර වෙන්නේ නැහැ. ඊළඟට එයාට කවුරුත් ඉරිසියා කරන්නේ ඊළඟට එයාට දීර්ඝායස ලැබෙනවා භෝග යස කීර්තිය පැතිරෙනවා ඊළඟට බය ඇති වෙන්නේ අමනුෂ්‍යයන්ගෙන් හානි වෙන්නේ බෝධින් වහන්සේලාට උපස්ථාන කරන අය ඒකයි ඔය අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන අය එක දිගට මාස 3ක් විතර බෝධින් වහන්සේලාට උපස්ථාන කරන්න ඕනේ. එතකොට නැති වෙලා යනවා ඒක. ඊළඟට නිවන උපකාරී වෙලා තිනවා. ඒ වගේම දෙවියන් අතර උපදින්න උපකාරී වෙලා තියෙනවා. මේ විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේ විසෙහි ශ්‍රී සද්ධර්මයේ විසෙහි ආර්ය මහා සංඝරත්නයේ විසෙහි පසේ බුදුරජාණන් වහන්සේලා විසෙහි බෝධීන් වහන්සේලා විසෙහි සෑරජාණන් වහන්සේලා විසෙහි ගොඩා පින් දහම් කුසල් දහම් රැස් කළා තමයි නිර්වාණ බීජය ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඔබ සංසාරයේ පින් කරගෙනත් ඇති. නමුත් මේ ජීවිතෙත් ඒ පින් දහම් කුසල් දහම් රැස් කරගන්න. මම මේවා කිව්වේ ඇයි? සමහර අය ඇත්තටම අහනවා පින්වතුනි ස්වාමීන් වහන්සේ කොහොමද පින් කරන්නේ? ස්වාමීන් වහන්සේ කොහොමද පින් කරන්නේ කියලා. ඒතර සමහර අයට කරන්න පිනක් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ හැම දෙයක්ම මේ විදිහට කියලා දුන්නේ. එතකොට ඔබට ඒ කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි අපි අද වැඩසටහන අවසන් කරන්න කලින් අපි ඔබට කියලා දෙන්නම් එක්තරා සූත්‍ර දේශනාවක්. මේ දේශනාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් දිව්‍ය ලෝකයක උප්පත්තියක් කරා යන්නේ කොහොමද කියලා. දැන් අපි දෙව්ලොව කතාවනේ යන්නේ. මම ඉතින් අර අතීතයේ රහතන් වහන්සේලාගේ ජීවිත තේරෙන්න තමයි අර අර වගේ විස්තරයක් කියලා දුන්නේ. අපි දැන් බලමු පින්වතුනි මේ තවත් විස්තරයක් ඒ තමයි අපි මේ දිවසෙන් දුටු දෙව්ලොව සැපනෙමි කියන්නේ. අපි බලමු කොහොමද මේ උප්පත්ති සකස් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පුණ්‍ය කිරියවත්තු අංගුත්තර නිකායේ පහේ ඒ දේශනාවේ වදාලා පිනට මුල් වෙන කරුණු තුනක් තියෙනවා. ඒ එකක් තමයි දාන, සීල, භාවනා. ওই කාරණා තුන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිලා කෙනෙක් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ස්වල්ප වශයෙන් කළා. දානමය පින පොඩ්ඩයි කළා තියෙන්නේ. ශීලයේ පින පොඩ්ඩයි කළා තියෙන්නේ. ඒ වගේම භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපේන ලද්ද වේ. භාවනාවක් කරලම නැහැ. එතකොට දානේ දානේ පින පොඩ්ඩයි. සීලේ පින පොඩ්ඩයි භාවනා කරලා නැහැ. මෙයා මිනිස්සු අතරට එනවා. ආවට පස්සේ දුප්පත් වෙලා ඉපදෙන්නේ පින් නැහැ. දුප්පත් වෙලා උපදිලා තියෙන්නේ පින් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා දානමය දානයේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ප්‍රමාණවත්. ප්‍රමාණවත් මට්ටමට දානය කරලා. සීලෙත් ප්‍රමාණවත් මට්ටමට සීලුත් රැකලා. හැබැයි භාවනාව කළා නැහැ. මෙයා මරණින් මත්තේ මිනිස්සු අතර ඉපදෙනවා. හැබැයි ධනවත්. වාසනාවන්තයි. පින් තියෙනවා යාට. කෙනෙක් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කළා. සීලේ විනත් අධික ලෙස පන්සිල් සමාදන් වෙනවා, හතර පොයට සිල් ගන්නවා, පොයට උපෝසතේ සමාදන් වෙනවා, සීලේ අධික කරලා. හැබැයි භාවනාමය පින කළා නැහැ. භාවනාමය පින කියන්නේ පින්වතුනි, ඒ භාවනාව ධානා මට්ටමට එනකල් සමාධිගත කළා නැහැ. මෙයා මැරුණට පස්සේ උපදිනවා චාතුම් මහරජකේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ චාතුම් මහරජකේ ඉන්නවා දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියලා දෙවිවරු හතර දෙනෙක්. ඒ චාතුම් මහරජකේ ඉන්න අනිත් දෙවිවරුන්ට වැඩිය මේ දෙවිවරු හතර දෙනා ওই පින්කම් වැඩිපුර කරගෙන තියෙනවා. ඒ නිසා තමයි අනිත් දෙවිවරුන්ට වැඩිය දිව්‍ය ආයු වර්ණ සැප බල අධිපති සහ දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පහසෙන් අනිත් දෙවිවරුන්ට වැඩිය වැඩියි. එතකොට එහෙනම් ඒ ඒ දිව්‍ය ලෝකේ නායකකම ප්‍රධානකම එන්නේ පින වැඩි නිසා. ආයි ඡන්ද නැහැ. ඒ මොනවත් නැහැ මේ ලෝකවල. ඊළඟට පින්වතුනි ඔන්න කෙනෙක් දානමය පින හොඳට කරනවා. සීලමය පිනත් හොඳට කරනවා. හැබැයි භාවනා පින කළා නැහැ. ඒ වගේ කෙනෙක් මරුණට පස්සේ උපදිනවා තව්තිසාවේ. සක්දිවිඳුගේ ලෝකේ. පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාලා එහි සක්‍ර දේවේන්ද්‍ර තෙමේ දානයේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කරපු නිසා සීලේ පින පමණට වැඩියෙන් කරපු නිසා ඒ අනිත් දෙවරු තවතිසාවේ අනිත් දෙවරුන්ට වැඩිය දිව්‍ය ආයු වර්ණ සැප බල රූප ශබ්ද ගන්ධ රස පහස අධිපති කමෙන් වැඩි. ඒ නිසා තමයි සක් දෙවිඳු ඒ ලෝකේ ප්‍රධානියා වුනේ. ඒ ඉන්න අනිත් අයට වැඩිය පින වැඩි. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඕන දානමය හොඳට දානේ දෙනවා. හොඳට සිල් රකිනවා. ඊට පස්සේ මොකද උනේ ඒ ඒ විදිහට හොඳට පුණ්‍ය ධර්මයන් රැස් කරලා හැබැයි භාවනාව දියුණු කරන්නේ නැහැ. මෙයා මැරිලා ගිහිල්ලා යාම දිව්‍ය ලෝකේ උපදිනවා. පින්වත් මහණෙනි යාම දෙවියන් අතර සුයාම කියලා දිව්‍ය රාජෙක් ඉන්නවා. ඒ තමයි ප්‍රධානියා. එයා එච්චර ප්‍රධානී වුණේ අධිපති වුණේ එයා මේ පින්කම් අනිත් අයට වැඩිය වැඩිපුර කළා. දැන් පේනවනේ දිව්‍ය ලෝකවල ස්වභාවය. ඊට පස්සේ තියෙනවා මෙහි යම්කිසි කෙනෙක් දානේ මුල් වී කරන පින වැඩිපුර කරනවා. සීලේ පින වැඩිපුර කරනවා. හැබැයි භාවනාවේ පින කළා නැහැ. එතකොට මේ දිව්‍ය ලෝකවලයි භාවනාවේ පින රැස් කළා නැහැ. ඊට පස්සේ මෙයා උපදිනවා තුසිත දෙවියන් අතර. තුසිත දිව්‍ය ලෝකේ ඉන්නවා සන්තුසිත කියලා දිව්‍ය රාජෙක්. ඒ තමයි ප්‍රධානියා. පින්වත් මහණෙනි, ඔහු එච්චර අධිපති වුණේ තුසිත දිව්‍ය ලෝකේ අනිත් ඇයට වැඩිය දානෙන් සීලෙන් පින වැඩියට. අනිත් දෙවරුන්ට වැඩිය දානය පින වැඩියෙන් කරලා සීලය මේ පින වැඩිපුර කරලා. හැබැයි භාවනාව පින මේ අය රැස් කරගෙන නැහැ. මෙතන භාවනාමය දේවල් කියලා කියන්නේ පින්වත්නි ඒක මම අවසානයේ විස්තර කරලා දෙන්නම් මොකද්ද කියලා. ඊළඟට පින්වත්නි තියෙනවා ඔන්න තව කෙනෙක් ඉන්නවා දානමය පින වැඩිපුර කරනවා. දන් දෙනවා ගොඩ ගොඩ සීල් රකිනවා. ඊට පස්සේ මෙයා ගිහින් හැබැයි භාවනාමය පින රැස් කරගෙන නැහැ. මෙයා ගිහිලා උපදිනවා නිම්මාන රතියේ. නිම්මාන රතියේ ඉන්නවා ප්‍රධානී සුනිම්මිත කියලා දිවි රාජයෙක්. සුනිම්මිත කියලා දිවි රාජයෙක්. සුනිම්මිත දිවි රාජයා අනිත් දිවුරුන්ට වැඩිය අධිපතිකමෙන් දිව්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, දිව්‍ය ආයු වර්ණ, සැප බල අධිපති කියන මේ කාරණා 10න් අග්‍ර වුණේ අනිත් අයට වැඩිය ඒ පිං වැඩිපුර කරලා තියෙන නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව කෙනෙක් ඉන්නවා එයා සීලමය පින වැඩිපුර කරනවා දානමය පින වැඩිපුර කරනවා භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපේන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු පරිනිමිත වසවර්තී දෙවියන් අතරට යයි. මහණෙනි එහි වසවර්තී දිව්‍ය පුත්‍ර තෙමේ දානේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කළා. සීලේ මුල් සීලේ මුල් වී කරන පුණ්‍යක්‍රියාව පමණට වැඩියෙන් කරපු නිසා තමයි අනිත් දෙවිවරුන්ට වැඩිය අධිපති වෙලා වාසය කරන්නේ කියලා දිව්‍ය ලෝක හයේ විස්තර කිව්වා. පින්වතුනි පුණ්‍ය සංස්කාර නැත්නම් මේ කර්ම වල ස්වභාවල් තුනකට තියෙනවා. එකක් තමයි පුඤ්ඤාභි සංස්කාර. අනිත් එක තියෙනවා අපුඤ්ඤාභි සංස්කාර. අනිත් එක තමයි ආනෙන්ජාභි සංස්කාර කියලා. එතකොට ආනෙන්ජාභි සංස්කාර කියන එක රැස් වෙන්නේ භාවනාව තුළ. සමාධිය තුල ධානයේ තුල එතකොට අකුසල අපුඤ්ඤාභි සංස්කාර වලින් තමයි සතර අපායට වැටෙන්නේ. පුඤ්ඤාභි සංස්කාර වලින් තමයි මිනිස්ය දිව්‍ය උපත් සකසන්නේ. ආනෙන්ජාභි සංස්කාර වලින් තමයි බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය සකසන්නේ. ඒතර බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය පිණිස නම් භාවනාවේ නොපිරිහුණ සමාධිය, නොපිරිහුණ ධ්‍යාන, නොපිරිහුණ බ්‍රහ්ම විහරණ ඕන. ඉතින් ඒ නිසා බ්‍රහ්ම ලෝකවල ස්වභාවල් මීට වැඩිය පින්වතුනි පුදුම විදියට වෙනස්. ඒ නිසා අපි ඊළඟ දවසේ වැඩසටහනේ ඊළඟ දවසේ වැඩසටහනේදී බ්‍රහ්ම ලෝක සහ මේ ලෝකතල ඉහළටම කොච්චර තියෙනවද කියලා පුදුම හිතෙනවා පින්වතුනි බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙන විස්තර. අපි ඊළඟ වැඩසටහනේදී ඒ බ්‍රහ්ම ලෝකවල විස්තර ඉගෙන ගන්නවා. ඊළඟට තවත් කාරණාවක් කියන්න තියෙනවා මේ දිව්‍ය ලෝකවල උපදින්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගෙහි උපත පිණිස පවතිනා වූ ස්වර්ගයේ උපත කියන්නේ දෙව්ලොවනේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ මේ පුණ්‍ය ගංගාව වූ කුසල් ගංගාව වූ අටකි. ඒ කවර කරුණු අටක්ද? කාරණා අටක් තියෙනවා ඒ අටෙන් තමයි දිව්‍ය ලෝක උප්පත්තිය හදලා දෙන්නේ. ඒකේ පින් ඒ දිව්‍ය ලෝක උප්පත්තියට පින එනවා ගඟකින් වගේ. මොනවද ඒ කාරණා අට මහණෙනි මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් අන්න පළවෙනි කුසල් ගඟ. දෙවෙනි එක ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා නම් තුන්වෙනි එක ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගියා නම් හතරවෙනි එක තමයි පින්වත් මහණෙනි මේ ලෝකේ බුදවරු ප්‍රශංසා කරපු අග්‍ර දාන තියෙනවා. මොනවද පළවෙනි දාණය තමයි සත්තු නොමර ඉන්න එක. සත්තු නොමර හිටියට පස්සේ අන් අයට අබය අවෛරය දන් දෙනවා. ඒතර ලෝකේ මිනිසුන්ට බයක් වෛරයක් නැතුව ඉන්න පුළුවන්. ඒක හරියට උපකාර වෙනවා කිව්ව සුගතිය උපදින්න. ඒකෙන් පින් ගලන්න ගන්නවා කිව්ව සත්තු නොමර ඉන්නකොට. හතරවෙනි එක තමයි ඒ පස්වෙනි එක තමයි සොරකම් නොකර ඉඳීම. ඊළඟට වැරදි කාමසේවනයේ නොකර ඉඳීම. මුසා බොරු කියන්නේ නැතුව ඉන්න එක. සුරාව පානය නොකරන එක. ඔන්න කාරණා අට. තුනුරුවන් සරණයි පන්සිල් පද පහයි. මේකෙන් තමයි කිව්වා පින් උනන්නේ, පින් ගලන්නේ දෙව්ලොව සුගතිය උපත පිනට පිනිස ඉෂ්ඨකාන්ත මනාප සැප සම්පත් උපද්දවනවා කිව්වා. දැනුත් මේ කාරණාවෙනුත් තේරුම් ගන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ තෙරුවන් සරණයි පංචශීලයයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට වදාලේ කොච්චර අනුකම්පාවෙන්ද කියලා. කොච්චර කරුණාවෙන්ද මෛත්‍රියෙන්ද කියලා තේරුම් ගන්න මේ විදිහට මේ ත්‍රිපිටකාගත ධර්මයේ පුරාවටම සුගති සම්පත්තිය පිණිස කරුණු තියෙනවා. සමහර අය සුගතිය ගැන අහනකොට දන්නේ නැහැ වගේ. දැන් ওই පහුගිය කාලේ අපිට සුගතිය ගැන කියනකොට කෝ සුගතියට ටිකට් එකක් දීපල්ලා කියලා කට්ටිය කෑ ගැහුවා. මේ ත්‍රිපිටකාගත ධර්මයේ කොච්චර සුගතියට යන වැඩපිළිවෙළවල් තියෙනවද? ඒවා තවත් කෙනෙක් තවත් කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් තමා විසින් උපද්වා ගත යුතුයි. තුනුරුවන් සරණයි, සිල්වත් බවයි, ශ්‍රද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා ආදී ගුණ ධර්මයි. ඒ නිසා වාද විවාද නැතුව අපි පින්වතුනි අපි කවුරුත් ඒ හැටි කාලයක් ඉන්නේ අපි ටික කාලෙකින් අපේ ජීවිතය අපි අත්හරිනවා. ඒ නිසා මේ ජීවිතේ අපි එකිනෙකා වාද විවාද නොකරගෙන මේ බුද්ධ ශාසනය අහිංසකව පිහිටා පිළිසරණක් ලබා ගන්න අපි උත්සාහ කරමු. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති අනබෙරය මම මේ ශක්ති බමනේ නොබලාට මේ පින්වතුන්ට මේ කියලා දුන්නේ අනබෙර මේ පණිවිඩය අරන් ආවේ. මගේ කෘත්‍යය මං කළා. නිසා ඔබ කැමති නම් ඕවා පිළිපදින්න. තමන්ගේ සුගතිය, තමන්ගේ සසර ගමන ගැන ඔබම කල්පනා කරලා බලන්න. ඉතින් ඒ නිසා පින්වතුනි අපි ඒ විදිහට තමයි අද දවසේ ওই දහං කාරණා මේ පින්වතුන්ට කියලා දෙන්නේ. අපේ ඊළඟ වැඩසටහන තමයි දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහං වැඩසටහනේ අවසාන වැඩසටහන ඊළඟ දවසේ තියෙන්නේ. ඒ ඊළඟ දවසේ අපි කරන වැඩසටහනෙන් සියලු බ්‍රහ්ම ලෝක සහ සියලු ලෝක ධාතු පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු යම් පමණකින් කියලා දෙනවා. ඒ නිසා අවසාන වැඩසටහනට එකතු වෙන්න ඉපමණකින් දිවසින් දුටු දෙව්ලෝ දහම් වැඩසටහන අවසන් වෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් දහම් වැඩසටහනට එක් ඔබ සම්බන්ධ වුණා. ඒ නිසා පින්වතුනි මෙතෙක් දුරට ඒ ධර්මයේ ශ්‍රවණය කළා වගේ අපි බලමු ඊළඟට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝක ගැන දේශනා කරපු විස්තරයත් අපි අහලා ඉමු. හොඳයි ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරුවේ ගිරාඳුරු කෝට්ටේ වටරවුම්පාර අංක 6 නිවසේ පදිංචි පින්වත් ආර්.එම්. ඥානවති මහත්මිය විසින් ඉතින් මේ පින්වතුන් අප්‍රමාණ පින් රැස් කරගත්තා. ඒ වගේම අපිත් බොහෝ කාලයක් ධර්ම දේශනා කරමින් පින් රැස් කරගත්තා. ඔබත් ධර්මයේ ශ්‍රවණය කළා පින් කරගත්තා. අපි සියලු දෙනාම පතමු ලක් දෙරණට ව්‍යසනයක් වූ මේ ලෝකෙට ව්‍යසනයක් වූ ඒ වසංගත తত্ত্ব ලෝකෙන් තුරන් වේවා. මේ මනුස්ස වර්ගයාට සැනසille ජීවත් වෙන්න සියලු ආරක්ෂාව මේ පින් බලෙන් සැලසේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වතුනි අපි විශේෂයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යස ඉසුරු වඩා වර්ධනය වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුරු වන දෙවියෝ මේ පින්වතුනොත් සියලුම සත්වේනොත් ආරක්ෂා කරත්වා සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා 2006 7 වෙනි මාසයේ පළවෙනි දින යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය සරත් වීරකෝම් බණ්ඩා ස්වාමිපුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ඉතුමිය බලාපොරොත්තු වෙන ඥානවති මහත්මිය. ඉතින් ඒ ක්‍රියාන්විත රාජකාරියේදී සිටියේදී ඒ ත්‍රස්ත ප්‍රහාරයක් යටහා වුණ ඒ අකාලේ මිය පරලෝකීය මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වී මෙවැනි වූ අකල් මරණ මේ ව්‍යසන තියෙන මේ සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ඒ පරලෝ ඥාතීන් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් අනුකම්පාවෙන් අපි මේ දහම් වැඩසටහන මේ විදිහට කරන්නේ. ඉතින් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලයෙන් ධර්මාවබෝධයේම සැලසේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම පින්වත් ආර්.එම්. ඥානවති මහත්මියට ගිරාඳුරු කෝට්ටේ වටරවුම් පාර අංක 6 නිවසේ එතුමියටත් ඒ වගේම කෞශික සේහාන් චාමර වීරකෝන් පුතාටත් කාවින්දියා කෞමිනී වීරකෝන් දියණියටත් අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක කර ගැනීම පිණිස දුනුරුවන්ගේ ආශිර්වාදය මේ පින් බලයේ දෙවියන්ගේ රැකවරණේ සැලසේවා ධර්මාබෝධයට මේ පින් උපකාර වේවා ඒ වගේම පැවිදි අපේක්ෂක පින්වත් සසික ඉසාර පුතාට මේ පින් අනුමෝදන් වී ඒ දරුවාගේ පැවිදි ජීවිතය සම්පූර්ණයෙන් ਸਰව ප්‍රකාරයෙන් සත්පුරුෂ ඇසුරේ ගුරු ඇසුරේ සාර්ථක වේවා ඒ වගේම සුජීවත්ව සිටින මෑණිවරුන් දෙපළට පියවරුන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා ගෞතම බුද්ධ ශාසනයම ධර්මය අවබෝධ කරන්න මේ ඇත්තන්ට මේ පින් උපකාර වේවා. ඒ වගේම අද දවසේ රැස් කරගත්ත පින ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලි ධර්ම දායකත්ව පවත්වන සියලු දෙනාට ඒ වගේම කාර්ය මල්ලේ දරුවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා මා අපිව හැදුව වැඩූ දෙමව්පියන්ට අකුරු කරූ ගුරුවරුන්ට පින් සිදු වේවා මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින අනුමෝදන් වේවා. අපි කාට සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.